මේ නන්නත්තර වෙච්චි පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ රිලෙවෙක් වගේ අත්ෙන් අතට බහින මේ මියත් අතාරින්න ඉස්සලා අර අතල්ලන් ඉස්සලා මියත් අතාරින මේ රිලෙවෙක්ගේ වැඩ පිළිවෙල වගේ මේ පණින හිත දිහා බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන පිටයක්වත් අඩුයි. යම් ආකාරයකින් හිතලා දකින්න පටන් අරගත්තොත් ඔය වඳුරගේ රිල වගේ පිස්සු නැති වෙනවා. ඒකට බුදුහාමුදුර සාක්ෂි වෙනවා. රිලව පිස්සතා රිලව පිසුරිල වෙත්තා පිස්සුවන්තර තමයි පන්නේ. ආදි අනයන්තන බලන්නේ හිටියොත් බොහෝ වෙලා බලන්නේ හිටියොත් ඉස්සගේ වද පිස්සගේ පිස්සුවත් වඳුරගේ පිස්සුවත් නැති වෙනවා. ඒ වගේ තමන්න කියන මේ මානසික ආතති දුර වෙනවා. එහෙම කරගෙන යනකොට ඒ යෝගාවචරයට වෙන්නේ අර මෙතෙක් සංසාරේ පැවැත්වීම සඳහා යම් දේහිත ප්‍රේමයෙන් අදා වඩාගත් කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තයක් තිබුණා නම් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයක් තිබුණා නම් ඒ සියලු ඥාතිින්ද වඩා ඒ සියලු වස්තුවට වඩා මේ තාකල් මේ ජීවිතයේ මේ භාවනා ජීවිතේ වඩලද මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම ටික වටින බව තියෙනවා අපි ලොකු මේ භෞතික සම්පත් කැප කරලයි මෙවැනි තැනක ගත කරන්නේ. ඒ ගත කරන අපි වඩන සම්පූර්ණ සම්පත් ටික මේ ශ්‍රද්ධාවට, වීර්යයට, සතියට, සමාධියට, ප්‍රඥාව තමයි වැඩි. ඒ නිසා අපි ගේයසිත වස්තු අතහැරලා ආමිෂ වස්තු අතහැරලා දැන් නිර්ආමිෂ වස්තු ටිකක් ලබනවා. මං කියන්නේ ඒ යතරක ඔක්කොට මේ වස්තු ලැබෙනවා කියන්නේ. මං කියන්නේ භාවනා කරන ඔක්කොට මේ වස්තු ලැබෙනවා කියලා. නමුත් ਸਰවඥාන්සේ මතක් කරන මේ ලබන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ලබනකොට ඒකට ලෝභ කරන එක ඒකේ මාන්‍ය උපදින එක ඒකට සක්කාය දිට්ඨිය පහල කරන එක අර දේශිත වස්තු වලින් වගේම සිද්ධ වෙනවා. දැන් කැයිද යන්නේ දිල ඔටු ගන්න ගත්තා වගේ තමයි. දැන් මිරිස් දීලා ඉඟුරු දීලා මිරිස් ගත්තා. විහාසිතෝ තිබුච්චි ඒ තණ්හාමාන දිච්ච වෙනුවට දැන් තණ්හාමාන දිච්ච පහළ වෙනවා Taman වඩන්නත් ශ්‍රද්ධාවට. අනේ මම බොහොම ශ්‍රද්ධාවන්ත ජීවිතයක් ගත කරන අනික කච්චි විතර ශ්‍රද්ධාවන්ත නැහැ කියලා. අනේ මගේ ජීවිතේ මම පුළුවන් තරම් අවජීවී ගත කරන බොහොම වීර්යවන්තයි කියලා. අනේ අනික අසතියෙන් ගත කරන මම සතියෙන් ගත කරන මම අප්‍රමාදීව ගත කරනවායි කියලා. අනික කත්තන්නේ නැහැ මට විතරක් තියෙනවා ධ්‍යානයේ සමාධිය කියලා. නික්කටන්න නෑ මට විතරක් තියෙනවා මේ ප්‍රඥාව කියලා මේකට ආශා කරන ගතිය. ගෘහාශ්‍රිතව පිදුන මේ ආමිෂයට තිබුණ ඒ ඇල්ලන ඇල්ලිල්ල මේකටත් අල්ලන. ඒක නිසා සර්වචනසේ සඳහන් කළා තියෙනවා ඒ දුක්ඛ සත්‍ය පෙන්නලා සමුදය සත්‍ය පෙන්නකොට යා යං තණ්හා පෝනෝ භවිකා නන්දිසාගරාගත తත්‍ර తත්‍රාభిනන්දති සියති ඉඳන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. gedara ඉන්නකොට යම් ආකාරයකට තමන්ගේ නෑදෑයින සහ වස්තුවට ඒ ඇලීමක් බැඳීමක් කරා නම් තණ්හාවක් කරා නම් නන්දියක් කරා නම් ඡන්දයක් ඇති කරා නම් ඊහා සමානව භවනා ජීවිතය හම්බ වෙන ශ්‍රද්ධාවට, වීර්යයට, සතියට, සමාධියට, ප්‍රඥාවට අල්ලමු. මේ ධර්ම තණ්හා කියලා මේකට අපි කියනවා. මේ ධර්ම තණ්හාව දිහා යෝගාවචරය මොන විදියට බැලිය යුතුද කියලා යෝගාවචරය කල්පක හිතලා නැහැ. දන්නේ නැහැ. අපේක්ෂා කරන්න බෑ. මොකද ලෞකික දැනුමක හිමනක්වත් තේමෙන්නේ නැහැ. ලෞකික දැනුමේ දන්නවා අපි මේ භෞතික වස්තු දමල යන්න වෙනවා. ඉව මේ ජීවිතය ඉවරයි. නමුත් මේ භෞතික වස්තු දත්ත කරලා අභිනිෂ්ක්‍මණය කරලා ලැබෙච්ච මේ ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥා විශේෂයි. කෙලෙස පිටිපැති පිළිපැදී යුතුද කියන එක. පල්ලවෙනි වතාවට අධ්‍යක්ෂ සහ sannivedana පිළිබඳ කල්පනා කරන්න සිද්ධ වුණේ ਸਰවඥාන්සිට විතරයි. ඒ මොකද? ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉස්සින්නාන්සලා ආජීවකයෝ පැවිද්දෝ මේ ශ්‍රද්ධාව විදියේ සත් සමාධිපත් ඇති කරගෙන තිබුණා. දැනරුණත් ඒ ඒවයි ගත කරන්නේ නැත්තෝ අපි හිතන්න පුළුවන් සමාජයට වෙන ආගමක වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන් නමුත් බෞද්ධයට වැඩිය ශ්‍රද්ධාවන්ත වෙන්න ඉන්නවා ලෝකේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ පණේපයි කියලා කියනවා. වීර්යයෙන් ගත්තත් බෞද්ධට බෞද්ධයන්ට චෝදනා කරන විශේෂ ලෝකෙම බෞද්ධ ආගමම මිනිස්සු කම්මැලි කරන එකක් කියලා. වීර්ය කරන්නේ නැහැ. ඒ මිනිස්සු පොඩ්ඩක් කම්මැච්චා ඒ කාලබුදිය ගන්නවා. බොහොම ඉක්මනට සතුටු වෙනවා. අනිත් ලෝකෙ දිහා බලන්නේ ඒගොල්ලෝ හරිම ඉන්ඩස්ට්‍රියස්. උදේට හැන්දෑනකම් වැඩ කරනවා. කියලා වීර්ය අඩු කරන ධර්මයක් විදිහට බුදුහාමරණ චෝදනා කරනවා. ඒ කියන්නේ අනික් කට්ටිය අපිට වැඩි වීඩියෝවන්ත. හැබැයි ඒගොල්ලෝ වීඩියෝ කරලා හම්බ කරන්නේ වෙන එක. ඒකම සත්‍ය ගැන කතා කරනකොට අපි බැලුවොත් බලලෙක් පිටිපස්ස මීෙක් පිටිපස්ස යනකොට බලලා මොන්න තරම් SMS කියලා බලන්න. slowly mindfully silently අපිට පුළුවන්. මීයේ කල්ලා ගන්න දඟලන පූසෙක්ගේ මට්ටමට අපි කොච්චර කච්චර ගැහුවත් බෑ. ඌට තියෙනවා ඒක. ඒ වගේම ගොඩින් මාත්‍යා ඉන්නකොට කියනවා නිල්ලඹ බැංකු කවුන්ටරේට ගිහලා බලන්නේ කියලා නැත්නම් මුදලාලි කෙනෙක් කාට ගිහලා බලන්න කියනවා රුපියල් ලක්ෂ ගණන් කරනකොට ඒ කොළ කොච්චර ශීඝ්‍රයෙන් ගණන් කරන ගණන් කරන කියට අකුරක් පරදින්න තු කරනවා රුපියල් 100 1000ක් ගණන් කරනවා කියනවා වරද්දන්නේ නැතුව කරනවා. සම්පූර්ණ අවධානය තියෙනවා. අපිට තමයි මේ කැස්ස තියෙනවා. බෝතල් අරනකොට ශබ්ද ඇහෙනවා. දොර වහනකොට ශබ්ද ඇහෙනවා. එන්න අවුල් මෙතන. අතන ගිහලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ මොනවා වුණත් ඒකට පුදුමාකාර ලැබුමක් තියෙනවා. ඒ නිසා මේ සතිය යොදන්න වෙන එකට වෙන්න පුළුවන්, සල්ලි ගන්නට වෙන්න පුළුවන්. නමුත් මේක සල්ලි වලින් ගන්න, සුපර් මාකට් වලින් ගන්න එක නෙමෙයි. මේක තියෙනවා. ඒ වගේම සමාජය ගැන කතා කරනවා. මේ නිර්මාණ ශිල්පයක් කරනකොට සමමිතිකව සමතුලිතව චිත්‍රයක් හදනකොට මූර්තියක් කරනකොට ඒ මිනිසුත් බලන්නේ මේ මිනිසු කොහොමද කරන්නේ කියලා. බුද්ධම යදවමක් තියෙනවා. වෙන මොනක්වත් එපා. චෙස් ගේම් එකක් අදිනකොට බලන්නේ මේ මිනිස්සු දවස් ගාණක් බලාගත්තත් ඒ බලාගෙන ඉන්නේ. ජී සම්පූර්ණ අවධානය යොමු කරගෙන. ඒක නිසා මේ කියන්නේ මේ මෝදේ මඩ උනක් ගෙනත් දෙන්න අපේ ළමයේ ගැටව සමත් වූ දාන ලෑල්ල ළඟ ඉඳගෙන උදේ ඉඳලා හැන්දෑවනකම් කඩේ ගාව ඉඳගෙන කයිවාරු කෙන්නකොට දාන ලෑල්ල උඩ ඉඳගත්තට පස්සේ වැය වෙනවා තේරෙන්නේ. උදේ වෙනවා තේරෙන්නේ. ඒ තරම් අපි ගැටව හපන්නු. දාන අදින්න. මේකට ආවට පස්සේ හරි දුර්වලයි. බොහොම දුර්වලයි. දාන් අදින තරයි හොඳ නෑ මේක. ප්‍රඥාවෙන් බැලුවත් මේ අපේ කට්ටියට මේ කරන්න බෑ. මේන්න මේ පොලියක් කොමියක් උජූරික කරගෙන හන්දට යනවා. ඇම්ස්ට්‍රෝම් එහෙට යහටත් යනවා. අගර්ලෝකටත් යනවා. අපිට මේ ඔය පිටු කතා කරනවාද මේ මම ජීමා කරත්තකාරයා. මේකයි මගේ බරපාගේ පැය පැහැතපුමයි වේගේ ඔහෙලා අන්දට යන්න කතා කරනවා කියලා අපි තාම ජීමා තමයි. අපේ දැනුම ඒ නිසා කොහොමඩක්වත් එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි වාගේ තමයි පෙනුම තියෙන්නේ. ඒකට අපි කියන්නේ නම් අපේ බුද්ධ ආගම මේ සම්මා දෘෂ්ටිකයි. අපි ළඟ තියෙන ශ්‍රද්ධාව තමයි හොඳ මේක. අපි ළඟ තියෙන වීර්ය තමයි හොඳ මේක. අපි ළඟ තියෙන සත්‍ය තමයි හොඳ මේක. සමාධි ප්‍රඥා ගැන කතා කරමු. නමුත් ලෞකික පැත්තත් එක්ක සංසන්දනය කරලා බලුත් අපි එච්චර දිදුලන තැනක් නැහැ මේක. සරුවචන්සේ පහළ වෙන්නේ ඉස්සරත් ওই පහම කිව්වා. නමුත් ඒගොල්ලෝ ඒක අල්ලගුවා. ඒගොල්ලෝ එක නන්දිය ඇති කරා. ඒ ඇති කරගත්ත සද්ධාව ආඩම්බරයට ගත්තා. ඒ ඇති කරගත්ත දීර්ය සමාධිය සති ඔක්කොම ආඩම්බරයට ගත්තා. දැන් සරුවච්චන් වහන්සේගේ ආර්ය පරිශන කිං සත්‍ය කවීෂී කියන ගමනේදී උන්වහන්සේට මේ පහ නැතුවත් බෑ. තියෙන එකට නන්දිය ඇති කරගන්නත් බෑ. දැන් මොකද්ද මේක සංනිවේදනය කරන්න තියෙන ක්‍රමය? කොටින්ම කිව්වත් ගොඩ භාවනා කරන්න ඉස්සලා ගිහිගේ අතාරින් ඉස්සලා කිව්වොත් එimhe අලි මඟුලක් වෙනවා ඕක ගියාට පස්සේ ශ්‍රද්ධා විරි සමාධි පහක් වෙනවා ඕක අයින් කරන්න වෙනවා හරි කරදරයි කිව්වොත් කිසි කෙනෙක් භාවනාවට යන්නේ නැහැ මොකටද මේ ගෙදර ඉන්නකොටත් නැති ප්‍රශ්නයක් භාවනා කරන්න කියලා ඇති කරගන්න කියලා ඒ නිසා මොළදි කියන්නේ අම්මා අප්පා නැති වුණත් වස්තු භෝග නැති වුණත් නෑදෑ නැති වුණත් අම්මෝ ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා හරි සෝක් කියලා ඒකට පුරුදු කරගන්න වෙනවා හරික සර පස්සේ කියන්න වෙනවා දැන් බලපන් ඕකට තණ්හාව ඇති වෙලා නැද්ද? උතන නන්දිය ඇති වෙලා නැද්ද? උඹ අර අතහැරපු එක වගේම නේද? ඒක නිසා අතහැරිය හමිෂේ ඒකනම් තණ්හාව හොඳ නැහැ. දැන් ඔබ මොකක්ද අල්ලගෙන ඉන්නේ? දැන් නිරාමිෂේ ඒකටත් කියන එක තණ්හාවමයි. ඒක නිසා මේකට කියනවා ධම්ම තණ්හාව කියලා. මේ ධම්ම තණ්හා නිසා ධම්මුද්දච්චය කියලා එකක් පහළ වෙනවා. හරියට ආමිෂය නිසා නැදාය නිසා වස්තුව නිසා අපිට හිත කැළඹිල්ලක් එනවානේ. ගෝධානිය ගෝපාල බුදුජාන විශ්වයට කියනවා මහබද වරුසාවේ ඒ මිනිසයා කුටියට මෙන්න නැති වෙලාවේ එයා කියනවා මගේ හරක් ටික හොඳ කොට මේ බෙද ඇඳලා තියෙනවා. හොඳට වැස්ස වයින්නවා. තනකොළක් තියෙනවා. ගංගා ගැලුවත් මට ප්‍රශ්නයක් නෑ. ඔබට ඇති තරම් බයපන් කියලා. ඊටකොට එයා කියනවා මම මේ තනිය ගෝපාල කියනවා මම මේ ලෑස්තිලා වැඩේ කරපු නිසා පෙරමුණ දක්වන්න ඕන නිසා මම කොහොමද කියනනම් හරක්ට හරක් නිසා තනසෙනවා දරුවෝ දරුවෝ ඇත්ත දරුවෝ නිසා තනසෙනවා කියලා යා උදම්මනව බදවරුසක් බුදුරජාණන් වහන්සේ ළඟ වනසන් දෙක ගත කරන ගහක් මුල උන්වහන්සේ කියන දනිකෝපාට ඇහෙන හරක් තියෙන උන් හරක් නිසා වද වෙනවා දරුවෝ තියෙන නිසා දරුවෝ නිසා වද වෙනවා මට හරක් නැමට දරුවෝ තමම ජොලියේ ඉන්නවා ධනියෝපාලට හරියට තේන්තියක්. ඔයගොල්ලන්ටත් තේන්තියක් මම මේවා කියනකොට. ඉතින් කරන්න දෙයක් නැහැ. ඕනනම් ධනිය සූත්‍රය කියවන්න මම කියන බොරුවක් නෙවෙයි මේක. ඒ නිසා හරක් කියන කට්ටිය හිතාන්නේ හරකුන්ගෙන් සනසු වෙනවයි. දරුවෝ ඉන්න කට්ටිය හිතාන්නේ දරුවන්ගෙන් සනසු වෙනවයි කියලා. නමුත් මෙතන ගියාට පස්සේ හරක් නිසාත් නෙවෙයි දරුවෝ නිසාත් නෙවෙයි ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා නිසාම කැළඹ මොකුත් වෙන. සැනසුමකුත් එනවා. ටික කාලයක් ගියාට පස්සේ කැළඹුමක් එනවා. මම මේ දවසම ගත්තේ. දුවේට සද්ධාාවක් ඇති කෙනාට සද්ධාව කැඩුණට පස්සේ වහ කනවයි කියන එක ඉච්චන අමාරු දෙයක් නෙවෙයි. සීදීනස ගන්න කෙනෙක් ඉච්චන අමාරු දෙයක් නෙවෙයි. දුවට වීර්යවන්තව භාවනා කරපු කෙනෙකුට කුසීතකම આવොත් ඒ මනුස්සයාට වස්තු භෝග නැති උනට බැදී තද උද්දච්ච පාලන. උද්දච්ච කියලා කියන්නේ ඇවිස්සිච්ච හිත. වික්ෂිප්ත හිත පාලන. හොඳට සත්‍ය ටිකක් ඇති කරගත්ත කෙනාට ඒකේ ආදීන ආශ්‍රද දැකලා මේ ආනිශංශ දැකපු කෙනාට අයියෝ මේ ලස්සන තිබුණ සතිය කැඩුනයි කියනකොට සාල ඉච්ඡාබංගත්වයක් ඇති වැඩියෙන්ම ඔය ලෙඩේ එන්නේ සමාධියට තමයි සමාධිය කියන සමාධිය කරනකොට පස්සේ පුදුම ආත්ම නිෂේධනයක් එනවා ඉච්ඡාබංගත්වයක් ඒක ප්‍රඥාව තිබිරල මේ ලස්සන හොඳට යමක් කරලා බලලා පෙරද දක්මනවා නැතුව කරගෙන යන ගිය කෙනාට සම්පූර්ණ මේක අවුල් වුණාට පස්සේ අවුල් වෙනවා සමහරලාට විශාල පශ්චාත්තාපයක් ඒකට බුදුහාමුදුර යොදන වචනය තමයි ධම්මොද්දච්චය කියන්නේ එතකොට දැන් මේ මේක උපදීන්නේ ශ්‍රද්ධා විදියේ සමාධි ප්‍රඥා කියලා භාවනා බදාගෙන ඇති වෙනකොට වැඩෙන ඉන්ද්‍රිය ධර්ම නිසා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් වෙන්න නම් මේ ධම්මොද්යත් ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක මේ මේ උපක්‍රමය දැනගන්න. මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක එච්චර ප්‍රසිද්ධ වචනයක් නෙවෙයි. මම පැවිදි වෙලා පස්සේ ගුරුම ගිහිල්ලා ඇවිල්ලා 96 වෙන්නේ නැති නැත්නම් 97 මුල. අ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේදී මට කිව්වා මගේ දන්න බුරුම දැනුම නිසා පරිවර්තකෙක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක යන්නේ කියලා. ඇයි ඒක පටන් ගත්ත වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ අනිත් දී ස්වාමීන් වහන්සේලා ඔක්කොම මීටිගලට ආවා. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේට ක්ෂේමානන්ද ස්වාමීන් වහන්සේ. පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කිව්වා මට ගේ ඇතුළට යන්න බෑ. කුටි ඇතුළට යන්න බෑ. මොකද කකුලෝ දන්නවනේ මට කකුල් දිතු චීජයක් වුණා නිසා ගහක් යට එකතු වෙලා අපි කතා කරමු. ඉතින් අපි හරි සත්‍යයෙන් ඒ සාන්තට මූලාසන දීලා අපේ ලොකු සංසය අපි අපු පිටසයි කතා කරමින් ඉඳදී කියන්න ප්‍රශ්න වර්ගයක් කරනවා. ඉතින් පාවසයිද උත්තර දුන්නා අපේ ලොකු සංසය ඇහුවා අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා කරන යෝගාචරවල ධම්මොද්දච්චය ඇති වුණොත් ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා. දැන් මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේත් උත්තරයක් දුන්නා. දීලා ඉතින් සිද්ධියමාරයි. ඉදරේ හවස ලොකු සාංශික ප්‍රස්ථාන ගියාට පස්සේ මම කෝ ස්වාමීන් වහන්සේ මේ වාචාව ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වචනවත් අහලා නැහැ ආයෙන කිව්ව ඔබ වැදගත් දෙයක් මේ පරිසම්පදා මාර්ගයේ බලන්න මෙන්න මෙතන භවනා ක්‍රම හතර ගැන කතා කරනකොට සමත සමත පූර්වංග විපස්සනාවක් ගැන කතා කරනවා සමතෙන් ගිල විපස්සනාට ඉන්න පුළුවන් විපස්සනා පූර්වංගම සමතයක් ගැන කතා කරනවා විපස්සනා කරලා හිත අදාගත්තට පස්සේ ඕන සමතයකට යන්න පුළුවන්. නැත්තම් මේ දෙක යුගනද්දව යන්නත් පුළුවන්. පරිමර සමතේ පරිමර විපස්සනා. මේ තුනට අමතරව තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා ක්‍රමයක්. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට බාගෙට මෝරච්ච යෝගාවචරය ඉන්නවනේ. බාගෙට තැම්පිච්චාල. ඉතින් ඒගොල්ලන්ට මතක සමා සතිය එනවා, සද්ධා වෙනවා, වරක නැති වෙනවා. ආයෙ වරක වීර්ය හොඳට නැගලනවා ආයෙ බහැලා යනවා. වරක හොඳට සමාධිය හිනන වරක නැති වෙනවා. වරක හොඳට සමාධිය හිනන නැති වෙනවා. වරක ප්‍රඥාව වෙනව නැති වෙනවා. ඉතින් මේක වෙනකොට මේ නැති වෙච්ච වෙලාවෙදී යෝගාවචරයගේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතලා පුදුම තැවෙන බට්ටකටපත් වෙනවා. සැලෙන හිතක් ඇති වෙනවා. අන්නේ සැලෙන හිතට කියන්නේ ධම්මොද්දච්චය. ධර්මය නිසාම භාවනාව නිසාම හම්බ වෙච්ච ඉන්දිය ධර්ම නිසාම ඇති වෙච්ච සැලීමක් පිළීමක් අසහනය. ඉතින් මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා කියන්නේ ඇති වෙන ධම්මොද්දච්චය දුරුවන් කිරීම සඳහා පිටු දැකීම සඳහා යා මානසික කාර්යය වඩන්න ඕන. එතකොට සතියට සම්පජන්‍ය එකතු වෙන්න ඕන. මෙතෙන් දෙනකන් සතියෙන් අපි වඩාන වඩාන යනවා ඒක නැත්තම් නිචිපතා කිනින දේ බලන බලන යනවා. නමුත් යම් වෙලාවක සතිය වෙනවා යම් වෙලාවක සතිය නැති වෙනකොට ඒක යෝගාවචරයට දරන්න බැරි දුකක්. අති නැති වෙච්ච වෙලාවේ හරි පච්චත්තාපයක්. අන්න ඒ වෙලාවට ඒ ධම්මුද්දච්ච විග්‍රහිතේ පිළිබඳව බොහොම සුළු උපක්‍රම ටිකක් තියෙනවා. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා සියලු පක්‍රම වෙලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ භාවනා කරන යනකොට මෙන්න මෙහෙම තැනකට එනවා. ඒක පිළිබඳව පොඩි විවරණයක් කරන්න මේ තැනට ඉන්නේ පිං නැති යෝගාවචරය පමණයි. හැම යෝගාවචරයක්ම මේක වර්ධිත තේරුම් ගන්න. අසුවිරු ඥාන ඇති කෙනෙක් එහෙම නැත්නම් අප්‍රජයට දහිතින් ඒ උනත් කමන්නේ කරගෙන යන කෙනෙක් මිස අනිත් ඔක්කොම මෙතනදී හැරෙනවා. ඒක නිසා පින් තිබුණාට භාවනා කළාට මේ කඩුල්ල පයින්වයි කියන්නේ. නැත්නම් මේ විභාගේ සමත් වෙනවයි කියන එක අසත්මගදී හම් වෙන බරපතල තීරණාත්මක විභාගයක් වගේ. මෙතනදී වැදගත්ම දේ තමයි භාවනා කරනකොට මෙතනින් තමයි යෝගාවචරය මම වචනේ පාවිච්චි කරලා තරහ වෙන්න එපා කිල්ල ලොකු වෙනවයි කියලා ගත්තේ. වැඩි වියපත් වෙනවයි කියලා. කොල්ලොත් වෙනවා කොල්ලන්ටේකට උත්සව ගන්න අපි. කොහොම හරි භාවනා වැඩි වියපත් වෙන්නේ ඔන්න ඔතන දන්න කෙනා විතරයි. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාවේ එනකොට සතුට වෙනවා. ශ්‍රද්ධාව නැතිකොට තැවෙනවා. ආය වේදනා පාදානස්කන්ධයට අහු වෙනවා. ශ්‍රද්ධාව එනකොට ඒකේ ලකුණු ගන්න. මෙන්න මේ මේ තැන් වල ශ්‍රද්ධායි තියෙන්නටම අබ්බැහි වෙනවා. ශ්‍රද්ධාව නැති වෙන තැන් වලට ද්වේෂ කරනවා. අසවල තමයි ශ්‍රද්ධාව ගැටි අසවල වේදනාව තමයි ශ්‍රද්ධාව ගැටි අසවල සද්දේ තමයි අසවල රූපේ තමයි කියලා ද්වේෂයක් ඇති කරනවා. ශ්‍රද්ධාව වැඩි වෙන විදිහටම ව්‍යාපාර කරන්න පටන් ශ්‍රද්ධාව නැති තත්ත්වේ නැති කිරීම සඳහා ද්වේෂෙන් ක්‍රියා කරනවා. ඇති නැති දෙක අතර විශාල දෙකට බෙදීමක් විඥානය ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒ தත්වයේදී කිසි උපක්‍රමයක් කරන්න ඉස්සෙල්ලා මේක භාවනාවේදී ඇති වෙන දෙයක් මේක මගේ දෝෂයක් නෙවෙයි මේ හේතුඵල ධර්මයක් මෙතන තියෙනවා මම මේක අනුන්ගේ දෙයක් වාගේ ධර්මතාවයක් වාගේ මේක කියනවා ධම්මත්‍ත්‍ටි කියලා කියනවා ධම්ම නියාමතා කියලා කියනවා පටිච්ච සමුප්පාදේ කියනවා හේතු ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා මම හිතුවත් නැතත් මම සචේතනිකුණත් අචේතනිකුණත් සසංකාරිකුණත් අසංකාරිකුණත් සද්ධාව කියන්නේ වෙනස් වෙන සුළු ධර්මයක්. වරක එනවා වරක යනවා. දැන් මට තියෙන්නේ එනකොට තියෙන බව දැනගන්නව නැතිකොට නැති බව දැනගන්න. ඒක හරියට තමයි ළමයි කම්බිනෝ සතුන ළමයි නැති වෙනකොට මැරෙනවා. අන්නකොට කනගාටු වෙනවා වගේ භෞතික දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාව එනවා. ශ්‍රද්ධාව කියන්නේ පහදින හිත. ප්‍රසාදන ශ්‍රද්ධාව. පැහැදීමක් ඇති වෙන. ඒකට කවුරුත් එක සෝබන චෛසික කවුරුත් කැමති. ශ්‍රද්ධාව දිනන පැහැදීම ඇති මේ දෙකම මගේ න්‍යායපත්‍ය යන සිදුවෙන එකක් නෙවෙයි. ඒක චිත්ත න්‍යායයක් කරන සිද්ධ වෙයි. ධර්ම න්‍යායක් කරන සිද්ධ වෙයි. න්‍යාම ධර්මය. මේවා සිද්ධ වෙන්නේ වෙනම හේතුඵල ධර්මයක් තියෙනවා. කර්මාදි හේතු තියෙන නිසා මේකට සැලුනොත් මට න්‍යාය ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහු වුණොත් චිත්ත න්‍යාමයේ අහු වෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහුනොත් ධම්මටිටි අහුවෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහුනොත් සත්‍යච්ච පරිඥාණයට යන්න බෑ. හේතුඵල ධර්මය තේරුම් ගන්න බෑ. එයායේ සද්ධා නැති වෙච්ච ගමන් ඉතින් අද හැපෙනවා. ඔයිස වැද බැඳගෙන අඬනවා, පපුවේ අතපැහැර අඬනවා, කන මැන්නු කන පින්දම් ගහනවා. ඒ කියන්නේ කවදාකවත් ඒ සද්ධාවේ ඇතිවීම සහ නැතිවීම කියන විපරිණාමය දැක ගන්නත් බෑ. ඒව ඇති වෙන්නේ හේතුඵල ධර්ම කියලා දැනගන්නත් බෑ. ඒක මුසුප්පු භාවයටපත් වෙනවා. උද්දච්ච කියන්නේ ඕන ඕකට. එතකොට එයා දන්නවනම් මේ ශ්‍රද්ධාව ඇතිවීම නිසා මට සතුටක් සා නැතිවීම නිසා කනගාටුවක් මේ දෙකේ වෙනස නිසා විචිත්ත භාවයක් ඇති වෙනවයි කියලා තේරුම් ගන්න නම් ශ්‍රද්ධාව අනිත්‍ය ධර්මයක් බව තේරුම් ගන්නවා. ඒකනම් ඕගොල්ලෝ ටිකක් තේරුම් ගනිමු ශ්‍රද්ධාව දුක්ඛ ධර්මයක් කියලා තේරුම් කරන්න ගිය දවසේ තමයි ඔන්න අමාරු. කවුරුත් හිතන්නේ ශ්‍රද්ධාව දුක්ඛ ධර්මයක් කියලා. ශ්‍රද්ධාව නැතිවීම නම් දුක්ඛ ධර්මයක් කියලා පිළිගන්නවා. නමුත් ධර්මයේ සද්ධාවත් ඇති දුකට. ඒක නිසා එන්නේ යණ්ඩයි. මේ එනකොට වගේම යනකොට නැත්තම් මම මෙහෙම කියන්නම්කෝ මේ තිබිච්ච ශ්‍රද්ධාව Tamange ගිලිහෙනකොට මුසුප්පු වෙන්නේ නැතුව ඉෂාත බඳගෙන අඬන්නේ නැතුව ශ්‍රද්ධාවේ ක්ෂය වීම ශ්‍රද්ධාවේ වැය වීම ශ්‍රද්ධාවේ නිරෝධය හොඳට බලන්න ඉන්න පුළුවන් නිරෝධ සත්‍යයට කිට්ටුයි හරියටම තමයි හම්බ හොඳට මහන්සිලා හදපු දෙයට ගිනි ගන්න. මොන කරන්නේ? ඉතින් ගින්නට පැනලා ඕන මැරෙන්න පුළුවන්. ඉතින්ට ඒක දිහා බලා ඉන්න වගේ මෙච්චර ආසයෙන් හදාගත්ත සද්දවන දැන් ගෙවෙනවා. ඉතින් ආ දන්නවා මේ ගෙවුණට ආයෙනවා. කවදාකත් පිටපොත්ච්ච පහන් දික්කයිත මානසික නැගීමක් නැති එක්කනට සද්ධාහි ධර්මයක් ගෙවෙන හැටි දිහා ඉස්පාෂයෙන් බලන්න ඉන්න බෑ. එයා ඒකට සැලෙනවා. ඒ වගේම මේ බීඩිය නැති වෙලා ඔළුව කිලින් තියාගෙන බෑ කඳ කිලින් තියාගෙන බෑ වැක්කිරෙනවා එක්ක නිදිමතයි එක්ක බුබ්බඩයි එක්ක කම්මැලි මොකක් හරි වෙනවා. ඒතර මේ තිබිච්ච වීර්ය ගෙවි යන හැටි දකින්න. නැත්නම් වීර්ය ක්ෂය වය දෙක දකින්න. මෙහෙම දෙයක් අනිවාර්යෙන් භාවනා ජීවිතේම පව කරන්න ඕනෑ කියලා පෙර දැක්ම තියෙනවා. මේක ඉතල අත්තරදි වෙලා හැඟීමක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ ලක්ෂණ මේක අපිට පහුගිය දවස් වෙච්ච ධර්ම සාකච්ඡාවල ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න හරහා පෙන්ලා දෙන්න පුළුවන්. අපි සතිය එක දිගට පාත්තගෙන යනවා කියලා හිතමු දක්ෂ යෝගාවචරේ. ඊට පස්සේ සතිය සද්දයක් නිසා වේදනාවක් නිසා හිතවිලක් නිසා දැන් ඔද්දල් වෙනවා. ඔද්දල ක්‍රමයෙන් ක්‍රමයෙන් සතිය කැඩිලා හිත සද්දෙට යනවා. වේදනාවට යනවා. හිතවිලි වලට යනවා. ඒ වෙලාවේදී මේකට ද්වේෂයක් පහළ වුණොත්, පශ්චාත්තාපයක් පහළ වුණොත්, උද්දච්චයක් පහළ වුණොත් කවදාකවත් මේ සතියේ ඡය වීම සතියේ වැය වීම සතියේ Nirodhe කවදාකවත් බලන්න අපේක්ෂා කරන්නේ නැහැ ඒක හිතන්නේම මේ අබැග්ගයක් කාලකන්නිකමක් දඬුවමක් අත්තරද්දක් කියනවා. ඒක හරියටම පේන භාෂාවේ අපේම මේ භාවනා වැඩ පිළිවෙල අපේම වචන වලින් කියනවනම් ප්‍රසවාසයේ දිහා ගෙවෙන හැටි අන්තිම නැට්ටචනකම් බලනවායි කියන එක යෝජනා කරපු කෙනාට කියතයි උඹට කවදා හරි ඔය හොඳට තියෙන සතිය ගෙවෙද්දී හඬන්නේ නැතුව කන පින්නක් ගන්න නැතුව උද්දච්චයටපත් වෙන්නේ නැතුව ගෙවෙන සතිය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ මිනිස්යාට ඒ මිනිස්යා මායයටවත් යාව දකින්න හම් වෙන්නේ යම රජුරන් දකින්න හම් වෙන්නේ නැහැ කෙලෙසකට යාව දකින්න හම් වෙන්නේ නැහැ යා දන්නවා මේ සතිය ගෙවෙනකොට සීයෙන් එනත එළඹ සිටීම එක බලාන හිටියේ නැත්තම් ද්වේෂේ පාර දැන් මට තියෙන සතිය ගෙවෙනක මගේ මන අපේ නෙවි නමුත් ගෙවෙනවා ගෙවෙන දිහා ද්වේෂ පහල නොකර උද්දච්චය පහල කරගන්න තු බලාිනොයි කියන එක කවදාකවත් ආධුනිකයෝ තේරෙන්නේ නැහැ. ආධුනිකයෙක් දන්නේ නැහැ සතිය කියන්නේ මොකක්ද කියලා. ඒක ගෙවෙනවා කියන එක දැකලත් නැහැ. දකින්න කොටත් පශ්චාත්තාප වෙනවා. අංශත් බඳනවානේ. ඒ නිසා මේ තිබිච්ච සතිය ගෙවිලා යන කොටත් සද්ධා මේ එළඹ සිටි එක දිහා බලන ඉන්නවනේ. ඊට පස්සේ ආ මම දැන් මේ අසතියේ ඉන්නේ මම මේ වේදනාවට ඉන්නේ සද්දක ඉන්නේ කියලා කියනකොට ආයෙ නැවත සතිය පටන් ගන්න තැනක් ඒක සාමාන්‍ය සුබ ලකුණක් නේ. ඒක දිහත් අර විදිහට බලන්න පුළුවන්. බලන්න වෙනවා මං කියන්නේ. ඒ හරියට කියනවා නම් ප්‍රසවාසී කිවිලා යෝර කම්පරාංශ වෙන්න ඒකට එන ආශ්වාසය දිහා බලන්න ඉන්න. ඒකේ මේ සතිය තිබුණා. ඒ දවනි කාය ඉවරයි. ඊගාව ජවනි කාය වන්න සතිය ආන්තම් පහළ වෙනවා. ඒක සමාධිය සම්පූර්ණ නන්නක්කාරය ලබුවක් පිටකලේ ගැවගේ සීහිකරයක්. ඒක උද්දච්චේ පහළ වෙනවා. වික්ෂිප්තේ පහළ වෙනවා. ඊට පස්සේ ඒකට සැලෙන්නේ නැතුව ආනාපාන සතිය කරපු කෙනෙක් නම් එහෙම සතිය කැඩිලා සමාධිය කැඩිලා ගැස්සිච්ච ගමන් ආය ආනාපාන ගුරුසුයි. එයා හොඳට ගුරුසුයි ආනාපානෙත් කිහිත නරක කරගන්න නැතුව ආධුනික මනසක් ඇතිගෙන කරගෙන හිටියොත් අර විසිරිච්ච හිත පිච්චිච්ච ආයේ පොදු භාවයටපත් වෙනවා. ආයේ ඒකාග්‍ර වෙනවා. හරියට මෝද වතුරකඩක මූණ බල බලා පිරිසිදු වතුරකඩක නිශ්චල වතුරකඩක මූණ බලපලා ඉන්න දෙකට කවුරු හරි ගලක් දැම්මොත් ඒක පාරට මූණේ පිළිඹුව විකෘති වෙනවා. අනේ මගේ මූණ කැඩුනා කියලා බය වෙලා හරියන්නේ නැහැ. ඒක මූණ කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ පිළිඹුව. ආයෙ ගලක් දාන්න නැතුව හිටියොත් ආයෙ ඕක එකතු වෙලා පිළිඹුව වෙනවා. අපි ඒකට අසපය දඟලලා කෑ ගහලා නටන්න පටන් අරගත්තොත් එන්නේ මොකද්ද වතුර තව තව කැළඹෙනවා. නැවත මූණ දක්ව ගන්න තියෙන අඛණ්ඩව මුණ දැකලා තියෙන අවස්ථා පහු. ඒ නිසා ශ්‍රද්ධාව නැති වෙනකොට උද්දච්චය පහළ වුණොත් අනිවාර්යෙන් ප්‍රතිකාරශයක් වෙනවා. මේ ශ්‍රද්ධාව කැඩනකොට සතිය කැඩනකොට සමාධිය කැඩනකොට උද්දච්චය පහළ වෙනවා. ඒක ධර්ම නියමතාවයක්. ඉතින් හේතු බල ගන්න මම දැන් ඒක නිරීක්ෂකයෙක් විතරයි. ඔබ කැඩුනා නම් බෙන්ඩිපය. ආකට බණ හිටියොත් කලබල වෙච්ච කෙනාට වැඩිය ඉක්මනින් නැවත හිත ඒකෝදි භාවයට සමාධිගත අතර ගන්න. මේ ප්‍රඥාවනතු සමාහට අපි වත්තිබතන මතක නැහැ. අනාන ප්‍රකාර අවුල් කරගන්න. ඉතින් අවුලෙච්චම වටවිට බලන යකෝ මම දැන් භාවනා කරන කෙනෙක් මේ බාපණයක් දාගෙන සතිය පිටව ගන්න ඇවිල්ලා සතියක්ම මහන්සිලක් තියෙනවා තාම සතිය නැහැ කියලා ඉතින් හරියට කලබල වෙනවා. එවනේ හරි ඕම තමයි ඔය පඬිතයන්ට අකුරු වරදිනවා, හාමුදුරන්ට රීපද වරදිනවා. ප්‍රතිකාරින්ද සතිය නැති වෙනවා. ඔන්න සතිය නැති වෙච්චාම ඇයි දැන් කොහොමද කරන්නේ කියලා හොඳට බලන්න හිටියොත්. එන මේ සතිය බුදේට දින්න කරපු එකක් නෙවෙයි. ඒ කියන්නේ අනිත්‍ය ධර්මයක් ඒක ආවා ගියා. හරි ඊගාවට කරන්නේ දෙයක සීබුතිය කියලා කෙරුවොත් ආය සතිය ඒ වෙච්ච දේ වැරද්ද හදා ගන්න පුළුවන්. නමුත් අපිට වෙන්නේ මොකද අපි උද්දච්චයටපත් වෙනවා. මේ උද්දච්චයටපත් වෙන එක මම කියාගන්න එපා. ඒක මගේ කියාගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. බුදුජානක කියන මේක මම කියාගත්තොත් එතන මායාවට ඉඩ ලැබෙනවා. කෙලෙස් වලට ඉඩ ලැබෙන සමහර බුදුජානක කියන යමෙක් එවැනි දෙයක් මම කියාගන්න ඌට කියලා කියපන්. උදාහරණ මහරට කියන්න එපා අශ්වලා පෙන්ෂන් ගනින් ඵලයන් විතර කියන්නේ නැහැ. ඉන්න බර ගානක් වැඩ තියෙන මහරට මොකද ඔක්කොම කනගාටු වෙන කට්ටිය ඉන්නේ. පශ්චාත්තම මේගොල්ලත් එක්ක ඔබ ගන්න කරපෑ මයිත් එක්ක ඉන්න එපා. මම ওই සතිය තිබුණාට සැලෙන්නේ නැහැ, නැතුණාට සැලෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනගනින් මම ගෙප්පා හොල ගෙප්පාලේ හොලක් අක්කට දැබන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සමාධිය නැතුණා, දැන් සමාධිය නැවෝ. දැන් ශක්තිය නැතුණා, ශක්තිය නැතුණා. මේක හිතලා ගත් එකක් නම් චේතනා කරලා ගත් එකක් නම් අපිට කර්ම රැස් වෙනවා. අපි වග කියන්නේ. මේම වගකීමක් නැමේ න්‍යාය ධර්මය. ආන්නේ විදිහට ප්‍රඥාවෙත් අදුපාඩුකම් දකින්න පටන් අරගත්තොත් ඒ කෙනාට හම්බ වෙන පන්නරය කවදාකවත් පොතක ලියලා තේරුම් කර දෙන්න බෑ. ඒ හරියට ලුණු රස දන්නේ කාරණා ලුණු ගැන පොත් කියලා කියලා දෙන්න හදනවා. ඒ වගේම තමයි භාවනා කරන එක නම් මේක තේරුම් ගත්තේ නැත්නම් අපේ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා බුදුලියට සීන කරලා උපුදුට පුලියන්න පටන් අරගත්තොත් අර කාදාකත් මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානක අහුවෙන්නේ ඒක නිසා අපේ අටුවාචාර්ය මාංශලා පෙන්නලා දීලා කියනවා භාවනා විදියට යනකොට මේ නන්දි රාගය වේදනේ මායාකාරී ස්වරූපයෙන් බොහොම ප්‍රියමනාප කෙනෙක් විදියට Tamanට සේව කටයුතු කරන ගොඩබෙරක දෝරුවෙක් විදියට උපදෙස් දෙන හිත මිත්‍රෙක් විදියට ඉදිරියට ඉදිරියපත් වෙනවා අපි දැන් රාග කරන්නේ නරක දෙයකට නෙවෙයිනේ ශ්‍රද්ධාවටනේ විරියටනේ සතියටනේ සමාධියටනේ ප්‍රඥාවටනේ ඉතින් නරක දෙයක් කියලා තණ්හාම තමයි වැඩ කරන්නේ මේ පදේ මාරු කරලා දෙල්ලම යන්නේ නිසා අපේ යුද්ධ ප්‍රකාශ කළ තියෙන තණ්හාට විරුද්ධ වුණා. එයා තණ්හා කරන්නේ භෞතික වස්තුවකට එන්න පුළුවන් ආධ්‍යාත්මික වස්තුවට එන්න පුළුවන්. උද්දච්චය කාමුද්දච්චයක් වෙන්න පුළුවන් ධම්මුද්දච්චයක් වෙන්න පුළුවන්. මේ දෙකේදී තේරුම් බේරුම් කරගන්නවා කියන එක අමාරුයි කියන ගුරුවරයෙක් නතු. මට කියන්න තියෙන්නේ ගුරුවරයෙක් හිටියත් තමයි. කී සැරයක් අපි මේකට ලෑස්තිලා යන්න වෙදී නිසා අටුවාචාර්ය වන්දලා සඳහන් කරනවා මේ තරුණ උද්‍යප්පේ ඥානයේ ඉඳලා බල උද්‍යප්පේ ඥානයේ කියන ඥාන දෙකක් ගැන කතා කරලා මේ දෙක තරුණ මට්ටමේ ඉඳලා බලවත් මට්ටමට පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ විදර්ශනා උපක්ලේශ 10ක් පහළ වෙනවා. මේ විදර්ශනා උපක්ලේශ 10 ඔක්කොටම 10ම පහළ වෙන්නේ වෙනකොට ඒක විදර්ශනා උපක්ලේශයක් බව තේරුම් ගත්තොත් ගොඩ. නැති වුණොත් එක්ක ගුරුරයා මාරු කරනවා. එක්ක කමටහන මාරු කරනවා. එක්ක භාවනාස මධ්‍යස්ථානේ මාරු කරනවා. සමහරව ආගමත් මාරු කරනවා. මෙච්චර කෙරුවා මෙයෙන් බලාපන් මෙච්චර මේ ඉස්ස ගාලා තෙල් ගාලා ඉස් බඳලා කොණ්ඩ බැඳුවා මෙන්න બોලේ මේ මිනිහට මං එපාලු දැන් කියලා වගේ මේ මලක දිමුලත්තා දැන් මල්ලක නැහැ. අධිකාර කරයි. එච්චර දිනුන සතිය දැන් මයි ළඟ නෑ. ඉතින් නඩු. නමුත් දෙවෙනි අභ්‍යාසයේ මේ ඇවිල්ලා තියෙන ඉස්සලම් කරන්න කිව්වේ කාම වස්තුත් එක්ක. භෞතික වස්තුත් එක්ක. වස්තු කාමයට. ඒක දැන් ඔබ රණ්ඩු කරන්නේ ධම්මුත්ත්‍යත් එක්ක ධර්ම කාමයට එක්ක. එකමයි. හැබැයි අග්‍රදේශියෝ මේක අල්ලන්න කියන්නේ බෑ. කරුණාලේ ඇඳලා පෙන්නන්න බෑ. මොකද අර පණිකුව කාගේ කරන මේක තේරෙනවා. හැබැයි ඒකෙන් ඔළුවක් මොලයක් උකුණු පුකක් තරමටවත් තියෙන්නේ. දැන් නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඉතින් සම් බුදුහාමුදුරු තේරුම් ගන්න බෑ. ගැඹුරුයි. ඉතින් වඬු. නමුත් අපේ තියෙන අපේ තේරවාදයේ තියෙන මොකක්ද ඒක කියන්නේ? තෙද ආඩ්‍ය දක්ෂකම තමයි මේ ඔක්කොම දැකලා ඔක්කොම සටහන් කරලා ගමන යන එකට කියනවා මෙන්න මෙතෙන්දි බොරුවක් තියෙනවා. මෙතන බොරුවක් තියෙනවා. වැටුනොත් තමයි පුතෝ පරිසමේ ඵලයක්. මොකද්ද බරුවල? තමා විශ්ීම්ම උපයාස අපයා ගන්නලද සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒක නිසා ආතුචාන් වහන්සේලා නම් කරනවා ඕභාෂය. භාවනා කරන පහළ වෙන මේ ආලෝකය එක උපක්ලේශය. ඒක අපිච්ච එකන පහුවෙන්ද ඉඳලා මඩන්නේ මට සෝක ආලෝකයක් පහන දැන් ආලෝකේ නේ. ඒක නිකන් අර පොඩි බබෙක් නත්තල් දවසේ හැමදාම නැහැ කියලා අඬනවා. නත්තල් දවසේ නත්තල් පප්පාවිලා නම් මම දීලා යනවනේ. ඉතින් ආයෙත් හැමදාම නත්තල් කියන. නෑ අවුරුද්දට එක දවසයි. ඒ වෙලෙම සද්ධාවත් දිනු වෙච්ච වෙලාවක හරි ඕභාෂයක් ඉතට එනවා. ඒ ඕභාෂේ නැති උනායි කියලා කියන්නේ ආයෝභාෂේ ගන්න බැරිකමක්. දඬුවමක්වත් නෙවෙයි. මේකේ අනිත්‍යත්වය වෙන්නේ. විපරිණාමත්වය වෙනවා. හුත්වා භාවතාවය වෙනවා. ඇතුව නැතුව යන ගතිය වෙනවා. මේක පෙළෙන ගතිය වෙනවා. මේක තවන ගතිය වෙනවා. මේ ශබ්දහ මේ ඕභාෂේ ඒක නිසා මේ ඕ භාෂේ පහලෙක හොඳක්ද දන්න දසුතු ඥාන ඇති සත්පුරුෂයාට හොඳයි. මොකද ඒ අල්ලන්නේ නැහැ. නොදන්න සූදානමක් නැති අසුතු ඥාන නැති අසත්පුරුෂයාට ඒක පහළ වීමම උද්දච්චයට හේතු වෙනවා. ඥාන හරි පිසුදු ඥාන පහළ වෙනා වෙලාවට. ඔතක් කරගෙන ලියලා කියන්නේ හිටියා. ඒ තරම් පිළිසිදු නම් ටික වෙලා ගියාට පස්සේ අර මොකක් නැතක නෑ අපරාධ මේක ආයෙ කොහොමද ලැබෙයිද කියලා කනගාටු වෙනවා මේ එකලසෙන් කොට ඥාන පහළ නෑ එකලස නැතුව ඥාන නෑ නොදෙහෙටත් ඥාන ඕනනම් පහළ වෙන්න පුළුවන් එකලස වෙනකොට නිසා මේ පහළන හම්බ වෙන හම්බ වෙන ඥාන රෙජිස්ටර් කරගන්න ගත්තොත් නිවනක් නෑ මේ බටහිර ලෝකෙ මේ පිස්සු ටිකක් මේ විද්‍යානුකූල සොයා ගැනීම කියලා හොයාගෙන මෙව රෙජිස්ටර් කරගෙන මේවට රොයලිටි තියාගෙන මේ නටන පිස්සුව දිහා බලනකොට මේ සියල්ල හොයාගත්ත බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් රෙජිස්ටර් කරලා නැහැ. කිසිම තැනක රොයලිටි එකක් නැහැ. මේ මොන හකුවක්ද කියලා හිතනවා. ඒ මේ අපි හොයාගත්ත දේ. වෙන කටත් හොයාගන්න දානවා. ඒ මොකද හොයාගත්ත දේ තියෙන අඩුපාඩු නිසා තමයි රෙජිස්ටර් කරන්නේ. සම්පූර්ණ දෙයක් නෑ ආය කවුරක්වත් නෑ රෙජිස්ටර් කරන්න. ඒකෝ ඥාන පිළිබඳව කතා කරනකොට ඒකේ පේන්න තියෙනවා මේ එක එක ඥානවලට දක්ෂයි කියලා කියන්නේ ඒක සමස්තයට අන්දයි කියන එකයි. ඒක හරීම පැහැදිලි. එක ඥානයකට දක්ෂයි කියලා කියනවා සමස්තය දකින්න අන්දයි. සමස්තය දකින්න කියන්නේ මේ මිනිස්යා මේ මොකද්ද මේ අල්ලගෙන නැගන්නේ කියලා. සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥන් වහන්සේට මේගොල්ලෝ මේ Nobel Prize දෙනවා, Templeට සම්මාන දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. දැන් බුදුහාමුදුරන්ට එහෙම කාට හරි හිතුණා නම් සම්මානයක් දෙන්න. උන්ද බුදුහාමුදුරට වැඩි ලොකු වෙන්න බෑ. සම්මානයක් දෙන එක සම්මාන දෙන එක දැන් කණි කට වැඩි ලොකු වෙන්න බෑ. ඒ බුදුහාමුදුරට කවු සම්මාන දෙන්නේ? උන්වහන්සේට දීපු සම්මාන තමයි අසමසම. තව කෙනෙකුට සම්මාන නැහැ. ඉතින් ඒ මේ ඥාන කියලා අපි මේ කතා කරන්නේ ඊටාම පටු තීරුවක් හයියෙන් අල්ලගෙන දඟලන. ඒ කියන්නේ යා විශාල සමර්ථයට හඳයි. භාවනාදී සමාද පටු තීරු ඊටාමත් ප්‍රකට ඒකට බැඳුනොත් ගමනක් නෑ. එයා දැනගන්න ඕනේ හිතක්. දැන් ගියාට ඒ ඥානේ ආවේනිකව හිතත් දෙයිම නැවතත් කරපම් භාවනාව. ඊගාට ඕවාස ඥාන පීටි පස්සද්දී ප්‍රීතිය පහළ වෙනවා. ඊජ පාලනය කියලා කියන්නේ සමහර විටක අද දවල්ට ප්‍රශ්න ලැබුවා වගේ ඒ යෝගාචරයේ තැන් තැන් වල මාස් පිටු නතන තේරෙනවා කම්පන චංචල තේරෙනවා පුපුරු ගැහිලි වගේ තේරෙනවා ඒවත් සමහර විටක සඳහන් කරලා තියෙනවා ඒක පිළිබඳ හොඳ ප්‍රතිපත්තිය පිළිබඳ ඒවා කුද්ධිකාපීති කණිකපීති උබ්බේගාපිනිති වශයෙන් දිගින් දිගට දිගින් දිගට දියුණු වෙනවා. දියුණු වෙනවා කියලා කියන්නේ ගුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අපි හොඳට භාවනා කරන යනකොට ඇඟ සම්බාහනය වෙනවා. මසාජ් වෙනවා. හීලින් වල පිළිලක් කරනවා. එහෙම නැත්නම් තෙරපිටික් වැඩ පිළිවෙලක් කරනවා. මේකෙන් බලන්න ගිය ගමන් ඒකත් ඉවරයි සතියත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ නිසා ඒක යන්න රෙන්න තමයි සතිය දිගේම යනකොට ඒ කුද්ධිකා විද්‍ය අතනින් මෙතනින් එන දඟලන දඟලිලි කණික බීජ වශයෙන් පාට අකුණක් ගැහුවා වගේ මුළු ඇඟම හෙල්ලෙන මට්ටමට යනවා. ඊට පස්සේ උබ්බියගා පීච කියන්නේ අර දෙකමත් ඉඳලා තාමත් ඒක ගැන ආඩම්බර වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හොඳට පුළුවන් තරම් සතිය පැවැත් උද්වේග කර. ඒ කියන්නේ මුළු කයෙම විඳින්න පුළුවන් උද්වේග කර පීච පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඒව ඒ ඒ තාක්ෂණකම් ඒවට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. ඒ කියන්නේ යාට තාම තේරෙන්නේ මේ හොඳක්ද නරකක්ද කියලා. නමුත් ඉන්නේ හාට ගියාට පස්සේ ඒ පරණපීති දීගාපීති බාඩපත් වෙනකොට මුළු ඇඟම පිනා යන විදිහට තමයි තියෙනවා මේ පුංචි ඩිංගි බොට්ටුවක් වගේ එකක මොහොත බඳ ඉන්න වගේ නිතර මොහොත රැල්ල නැත්නකොට තමයි නිතර ඉහළ පහළ යනවා ඒ ශප බවටත්පත් වෙනවා ඒ අර පුංචි පුංචි එන දේවල් ඉතින් ඌ එකක් හරි මනින්ද කිරන්න අල්ලගන්න ගියොත් වැඩ පිළිවෙල බාගන්න. ඒකට ඔහේ දිනු වෙන්න ඇරලා තමයි සත්‍ය පවත්තන්න කොච්චරක් පරිශන කරන්න වෙයි. කොච්චර වරද්ද වරද්ද හදන්න වෙයි. එචා ප්‍රීතියට කැමැති නම් ඔහේ නිසින්ින්ද යන්න දෙන්න. පහුවෙන් ආවේ නැහැ කියලා කනකාට වෙන්නත් එපා. දේවල් පෙර ගන්නකොට කියනවා. ඒ ප්‍රීතියම තලසුණා වීමක් තමයි ප්‍රසද්ධිය කියන්නේ. ප්‍රසාද බව. එතන තැම්පත් වෙන ගතිය. ඒ හරහා තමයි පස්සද්ධිය තමයි ඇත්තටම ලෝකයේ මේ රෝගසුකාරක චෛතසිකය. ඒකෙන් දිති ගොඩාක් සිද්ධ වෙනවා. එක තැනම එක විදිහට භාවනා කරනකොට පස්සද්ධිය චෛතසිකයෙන් තමයි සුවසේවාව සිද්ධ කරන්නේ. ඊට පස්සේ සුඛයටපත් වෙනවා. ඒ කියන්නේ කායසිත සැනසෙන්න පටන් අර ගන්නවා. මේ සැනසීමත් යෝගාවචරගේ බුද්ධියට හම්බෙන එකක් නෙවෙයි භාවනා හැමෙට ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය කවුරු භාවනා කරත් හම්බ වෙනවා. ඒ නිසා මේ සුඛේ නොලබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. පශ්චාත්තාප ධම්මුද්දච්චයට වෙනවා. හම්බුනේ කියලා උනන්දුන ඒ ධම්මුද්දච්චයට වෙනවා. ඒකෝට දැනගන්න මේ පාර යනකොට හම්බෙලා තවත් හැතැම්ම කණුවක් වගේ. ඒ සුඛේ එනකොට ඒ විඳිනවා. ගියාට පස්සේ ගියේ බව දැනගන්න. යනකොට යන බවක් දාන්න. එනකොට එන බවක් දාන්න. එහෙම නැතුව නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ වගේ මේ එක එක එක එක චෛතසිකත් එක්ක ඔක්කොටම හැම එකම ඉන්නේ නැහැ. එකක් දෙකක් එනවා. ආවට පස්සේ තමයි දැනගන්න ඕනේ මේක ශක්්‍යතා පරීක්ෂණ. මේවට කියන්නේ කඩේ පරීක්ෂණ කියලා. ඊගාව පන්තිර සමත් කරන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලනවා පුංචි ටැග් එකක් දීලා මෙයා ඕනට වැඩි ආඩම්බර වෙනවා කියලා. එතන නොසලකයි. නොසලකා හිටියත් පරාදයි. ආඩම්බර වුණත් පරාදයි. හම්බුන හම්බුච්ච ධර්මයට ගෞරව කරලා Taman ගමනේ හරි එකයි තියෙන්නේ. ඒකට උග්ඝහ කියලා උතුම්ම වීර්යයක් වෙනවා රෑ දෙක තුන එක දිගට භාවනා කරන්න පුළුවන්. දුඩ සමබර වෙලා වීර්යයක් වෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි යෝගාවචරයට මම නිවන් දැකලා වෙන්නේ කියලා. ඒ තරම්ම අර දැන් භාවනා දැන් අපි ඉන්නේ පස්සේ දවසේනේ අද ඇත්තටම ඔව් පස්සේ දවස වෙනකොට පළවෙනි දවස් තුනේ හතරේ තුනේ අඟට අමාරු හරියට අඟට දෙන ඕන ඊට පස්සේ ටිකක් ටිකක් ගිහිල්ලා සම්පත් වෙනකොට ඉතින් ආටිසම යකෝ මේ දවස්වල නිකන් දනුකන්දි ගැහුවා වගේ කටුබෙරේ පෙරළුවා වගේ මුතුම අඟට අමාරු දැන් ඔක්කොම නැහැ ඉතින් ඒක උදේ තමයි මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා මට දිගටම වීඩියෝ එකක් ගන්න පුළුවන් නමුත් මේ ධර්ම පාසක පෙළ ගැහෙනකොට වෙන එකක් ඊට උප ဋ ාණ කියලා සතියක් වෙනවා. අර හිතෙන දවසම ඉන්න පුළුවන් වෙයි කියලා සතිය. ඉතින් වටන් ගත්තාම රැය වෙනකන් ඉන්න පුළුවන් කියලා ඒ තරම් හරි මේ අඛණ්ඩ භාවයක් එනවා නංග. ඒකට අදිමුක්තිය කියන චෛසිකය කියලා කියන්නේ පෙරදක්මක් වෙනවා. මම මේ කවදාකවත් මෙච්චර මේ පිළිසිදුවක් මෙච්චර එකලසක් ඇවිල්ලා තිබුණ නෑ මට මේ ඔක්කොම කරගෙන කරන ගිය වැඩපිළිවෙලේ සමස්ත පටිනාගමක් මේ ඇවිල්ලා තියෙන ඉස්සරහත් Tamanne තේරෙන පටන් අර ගන්නවා දැන් නම් මේ විදිහට ගියොත් තව පැය ගාණක් යනකම් නැත්තම් සෑහෙන කාලයක් නැක හිත කෙලසෙන්නේ අර පිළිසිදු විදුරු කුට්ටියක් හරහා බලනවා වගේ අදි අදිමොක්කේ භාවයෙන් කරන අදිමොක්කේ කියලා කියන්නේ කුසල ඡන්දයටත් වඩා බලවත් චෛසිකය. ශ්‍රද්ධාවටදී කුසල ඡන්දේ බලවත් කුසල ඡන්දයටදී අදිමොක්කේ බලවත්. යාට පේනවා බුදු කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් මහතන් වහන්සේ නමක් මේ එකකටවත් දැකලා සැලෙන්නේ නැතුව ගිය හැටි. එතකොට හිතනවා මේකනම් සුවිශේෂී ඥානයක්. ත්‍රිමානසික ඥානයක් කියලා අහු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට මේ පහළ වෙන හැම එකක්ම හැම එකෙම නන්දිය තියෙනවා. ආබන්ධන ශක්තියක් තියෙනවා කාන්දා ශක්තියක් තියෙනවා බුදුජානක ඒකට කියන වචනේ නික්කාන්ති කියන වචනේ නිකාන්ත කියලා කියන්නේ ඒවා හැබ්බැහි වෙන සුළුයි. අර බැඳෙන සුළුයි. ඒ බැඳීම හරහා දමුද්දච්චක් ඒක යෝගාචර දැනවන මේක සුබ ලකුණක් තමයි. බැඳුනොත් තැවෙන්න වෙනවා. ඒ නිසා මම බැඳෙන්නේ නැතුව, තැවෙන්නේ නැතුව සුබ ලකුණ දැකගෙන යන්න නම් මේ නිකාන්තිය තේරුම් ගන්න. ඉතින් මේ නිසා රාජ්‍ය රෝපිතපසෙන් ඉලවලා යනවා 6 වෙනි පස්තිනම් අල්ලන්න බැරි වෙනකොට උප්පත්තියේ පටන් පැන යාළුවේ ඔසවගත්ත කඩුවක් ඇති. දැකපුත් තන බෙල්ල ගලලාපන් කියන. අනිත් වගේ තමයි භාවනා කර කර යනකොට හම්බ වෙන මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා ආදී ධර්ම කොටස දැකලා ඒකට ඇබ්බැහි වුණොත් ඒකට බැගෑ වුණොත් වාල් වුණොත් දාස වුණොත් ඒ බුදුල එක තැන කරකන්න පටන් ගන්නවා. අද ලංකාව වගේ රටකට ගිහිල්ලා භාවනා පන්ති අධ්‍යා බැලුවාම මේක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති ගුරුවරු ඒ කියන්නේ ගුරුවරු කියව බාගෙට තම්බිච්චාලා කියන එක තමයි කියන්න තියෙන්නේ භාවනා කරන අය නොමග යවන හැටි ඒගොල්ලන්ට තොග පිටින් දෙන්නේ උඹට මේ ධ්‍යාන හතරම එක පැකට් එකේ දාලා දෙන්නේ පැයෙන් දෙනවා දවස් 4 යනකොට ධ්‍යාන මාර්ගඵල හිතන් දෙනවා. සමහරු අභිඥා ලැබලා දෙනවා. සමහරු කෙලින්ම අනික් බ්‍රහ්ම ලෝකත් එක්ක කතා කරනවා. අනුගේ හිත් කියවනවා. පුදුමාකාර විදියට මේ මැජික් බලන්න තියෙන ආශාව. ගුරුරුණු දොස් කියන්නත් බෑ මේ තරම්ම කන මෙව කන අමන මරි මෝඩ තකතිරු මිනිස්සුටි බනින්න හොඳ නෑ ඒ නිසා මොකද ඒක එතෙන්ද ඇවිල්ලා එනකොට සෑහෙන දිනුවක් තියෙන කෙනෙකුට මේ අමාරුවේ වැටෙනවා. ඉතින් මේකට කියන්නේ මේ කඩේ පරීක්ෂණ කියන්නේ විපස්සනා උපක්ලේශය කියලා. නැත්නම් නන්දිය ධම්ම නන්දි කියලා මේකට පාවිච්චි කරනවා. ඉතින් ආඩම්බරේ උපයන්න ඕනේ ඇත්ත. නමුත් ඒ හම් වෙලා වුණාට පස්සික දැනගෙන මේකට වුණත් ප්‍රේම කරොත් මේක නැතිවීමෙන් පශ්චාත්තාප වෙනවා. මේක තිබුණත් එකයි නැතත් එකයි. කම්මෝගෝචිකාවෝ කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා ආරාධනාව දෙන්න ඕනේ එහෙමයි. වැඩියොත් වැඩියත් හොඳයි. ඒ ඕන කෙනෙකුට කියන්නේ වඩින්ද නොවැඩියත් ප්‍රශ්නයක් නැහැ. වැඩියත් වැඩියත් තමයි කියලා. කිව්වහම හරි. එහෙම නැත්නම් මෙව එනවා අපිට නිකන් අයි වෙන පෙන්නන. දින මෙහෙම කිව්ව නැත්නම් අපිට සද්ධා වෙන්නේ ඉතින් අපි ඒවට සෑදී පැහැදි කටයුතු කරනවා. ඒක නැති වෙච්චාම පස්චාත්තාප වෙනවා. යන්නේ එනවා නම් වරෙන් නැත්නම් බලයන් ওই ධර්මතාවයක් තියෙනවා ලෝකේ. ධම්ම නියාමතාවයක් තියෙන එකට කියනවා ධම්ම පිටිය කියලා. ධම්ම නියාමතා කියලා. පටිච්ච සමුප්පාදේ කියලා. පච්ච පරිග්‍රහ කියලා. සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා හැම වෙලාවෙම හේතු આવොත් ඵලයක් එනවා ඒක ඔබට වළක්වන්න බෑ හේතු නැත්තම් ඵලෙ එන්නේ නෑ ඔබ තටමැවට අඬකොට හම්බ වෙන්නේත් නෑ ඒ නිසා ඔබ හේතුඵල ධර්ම ගැන අපේක්ෂා කරලා මේ ධර්මතා විශේෂයි නැසලෙන මනස පිටකසගත ගතිය නිකාන්තිය නැති කීමට කියන ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා ධම්මොද්දච්ච විනිවිද දකින ඉක්මවල යන මනසයි ඉතින් ඒ නිසා ඒක තාම වැදගත් දෙය තමයි. භවනා කරනකොට මේවා ලැබෙනකොට ඒව මෙහිමයි මෙහිමයි කියලා දැනගෙන මෙතන නන්දිය පහල කරගත්තොත් බෙල්ල යනවා. ඒක එන්නේ එක්ක එක බඩ වල දෙකට කඩන ආපු සහෝදරෙක් වගේ තමයි නන්දිය පහල වෙන්නේ. බුදුසසුන්ට කියනවා කඩුවක් අරගෙන පිටිපස්සෙන් එළවන මේ අන්ත අන්තර අන්තර අන්තර ජාතෝ වදකෝ. ඇතුලෙන් හටගත්ත වදකේ කියලා. අන්තරචාරෝ වදකෝ. ඒක නිසා මේ මේ නන්දිය අවබෝධ කරනවා කියන එක ඉතින් හරීම ආධ්‍යාත්මික වැඩක්. හරීම ආගමික වැඩක්. ඉතින් මට පෙනිලා තියෙන්නේ මගේ ජීවිතයේ ඇතුළත කල්යාණ මිත්‍ය ඇසුරෙන් පමණමයි මෙතනින් එගොඩට යන්නේ. ඒත් මේ පේන්නේ කල්යාණ මිත්‍ය මේ භාවනා කරලා ලබන ලාභ නොසලකන කෙනෙක් විදිහට තමයි කල්යාණ මිත්‍යා පේන්නේ. ඒක කල්යාණ මිත්‍යා කවදාකවත් හොඳයි කියන්නේ. ආඩම්බර වෙන්න කියන්නේ. හොඳ හොඳ ඔක දිගට කරගෙන යන්නකෝ කියන. එතකොට හිතනවා මේ මනුස්සය එක්ක ඊර්ෂ්‍යාවෙන් මේ කියනවා ගන්න යාට හම් වෙලා නැහැ. මට හම් වුණාට මෙයා ඊර්ෂ්‍යා වෙන්නේ නැති. ඒ වෙනත් තමයි භාවනා කරලා නැතුව ඇති මෙච්චර වටින දෙයක් හම්බුලා නිකමඩක්වත් හොඳයි කියන්නේ නැහැ. ඒ මොකද අර වදකයට හොඳයි කියන්නේ හොඳ නැහැ. ඒ භාවනා හොඳටම පේන්නේ මේ තියෙන ගුරුකුල වාදත් එක්ක බලනකොට. මේ එක එකට එක එකට අහු වෙලා හටන්න නැති. ඒ කියන්නේ අපි නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. මේ අතරමඟ හම් වෙන මේ මේ දීනි බෝල කණ්ඩ. බොම්බයි කොටයි වල. රසකවිලක. ඉවි රසකවිලක ආපුවම දත්තවුත් වෙනවා කියලා පොඩ්ඩක් දැනගන්න බෑ. පොඩි කාලේ නම් කමන්නේ. දැන් ටික වැඩි මාල්ලෙක් නෙමෙයි. ඒ නිසා මේ ගැන කතා කරන්න ගියාම ඒකදී ਸਰවඥන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානය කියන එක. නැත්තම් අපි ඉස්ලාම තර ජීවිතයේම වංචනික ධර්ම කියන එකට ඡටගතියට මායාවතියට පුංචි දොර ඇරලා දෙනවා මේ හැම ජයග්‍රහණයක් තුලම වංචනික ධර්මයක් හැම හරියෑමක් තුලම තණ්හාවක් හැම හරියෑමක් තුලම මාන්නතියි හැම හරියාවක් තුළම සක්කාය දිට්ඨිය තියෙන නිසා සක්කාය දිට්ඨියෙන් තොර මාන්නෙන් තොර තණ්හාවෙන් තොර නන්දියෙන් තොර හරියාවක් දකින්න නම් ඒ පුද්ගලයා පුදුම තලතුණාවක් දේවල් නොසැලෙන ගතියක් නිහතමානී ගතියක් කල්යාණ මිත්‍යන් අසුවිරෝ ගතියක් බණ අහලා හුරු වෙච්ච ගතියක් මේ ඉතිසල මේ වැරද්ද කරලා අහු වෙච්ච ගතියක් ඒවා ගෙවිලා යන වෙලාව වැරද්ද ඔදියා බලලා පශ්චාත්තාපිත ගෙවිලා යන වෙලාව වචනෙට නගන්න බෑ මේ මනුස්සයා ගොළු වෙනවා. ඒක හැම කෙනාම මේක කනවනේ. අනිතකේ කන්නේ හොඳ පිං ඇතියත් හොඳට කාලය ගත කරගන්න. ඒක නිසා දුවට මතක තියාගන්න මේ අපි අසරණ ගමනක් යනවා. පළවෙනි සැරේට යන ගමනක් නෙවෙයි. අපි තේරවාද සාසන හැම එකක්ම සිටියම් කරලා පෙන්වලා කියලා කියනවා. ඒක නිසා අපි මෙතෙන් ගියාට පස්සේ මේ ලැබෙන භාවනාවේ ලැබෙන කිසි දෙයක් මගේ කියා ගන්න නැතුව මම කියා ගන්න නැතුව මෙන්න මෙහෙම අපි ඒක කියනවා. ඒව ලැබීමට සඳහා අවශ්‍ය කරනා වූ හේතු සම්පාදනයේ පන්න එපා කියලා සපයලා දෙනවා. හේතු සම්පාදනය අනුව හේතු සම්පාදනයේට කොන්දේසි විරහිතව යටත් වෙනවා. ඵල අපේක්ෂා කරන තරම් අවස්ථාවාදී වෙන්න එපා. මම නැවතත් කියනවා හේතු සම්පාදනයේ 100%ක්ම අඩු කරන්න ඕනේ. බලාපෑක්ෂාකෙද මිත්තාම නින්දිතයි. ඒක නිකන් ඉල්ලුම සැපෙම නීතියක්. ඒක තණ්හයි. නමුත් ඒක නිවා ස්වභාවයෙන් අපේ හිතේ එනවා. එනකොට මේක දැනගෙන කියනවනේ මට තියෙන්නේ බුද්ධ බුද්ධ පුත්‍රෙක් වශයෙන්, බුද්ධ දුහිතලාවක් වශයෙන්, ශාක්‍ය සිංහෙක් වශයෙන් හේතු සම්පාදනය කරපන් කොන්දේසි විදිහට. මොකද බලාපෑක්ෂාවක් එනකොටම තේරුම් අරගන්න ඕනේ මම මේ අඳින්නයි හදන්නේ. මම මේ මාන්නයක් ඇති කරන්න හදන්නේ කියලා. ආන්නේ විදිහට මේ නන්දිය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත මිනිස්සුකට මම හිතනවා රාජ්‍ය බලයක් හම්බුනත් රජයක් පාලනය කරනවා කියන එක ඉතාම සිම්පල් වැඩක්. ගෙදරක් පාලනය කරනවා කියන එක බොහොම සරල වැඩක්. ඔෆිස් එකක් නඩත්තු කරනවා කියන එක බොහොම සරල වැඩක්. මොනම ව්‍යාපාරයක් නක් කරන්න නිසා මැනේජ්මන්ට් ටෙක්නික් වල තියෙනවනේ පළවෙනිම ගුණය ඔච්චරයි. ඒ මනස ගන්න කිසි වැඩක් අද්දාකත් වර්ධින්නේ නැහැ. ඒක පළපේක්ෂාව නෙමෙයි කරන්නේ සම්පූර්ණ හේතු සම්පාදනය කරනවා. උද්දී ඉඳලා හඳගෙන හේතු සම්පාදනය කරන කිසිම දෙයකින් බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා නිකන්. කීප එකක් කියනවා බණක් කියනකොට ඒ බණෙන් බණ කියන්න ඕනේ අනුන්ගේ අනුකම්පාවෙන් මිස කවදාකවත් ආමිෂ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒක විස්තර කරනකොට අතුවචාන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේ බණ කියනකොට අනේ මිනිස්සු මට සාදු කියාවා කියලාත් හිතුවොත් ඒක බුදුබණ නෙවෙයි කියලා. අපි බුදුහාමර දත්තදී බොහොම පොඩි ටක් ණයට අරගෙන පුළුවන් ප්‍රමාණය ප්‍රසිද්ධ කරනවා මිස අපිට කියන්න පුළුවන් ද අපි චතුරු ධර්ම කතියෝ අපි අරක ගන්නවා මේක දන්නවා කියලා කියනකොටම ඒක බන වගේ එකක් වෙන මිසක බන වෙන්නේ. බන වගේ ඒව මේ දවස්වල ලංකාවේ පිරිලා. ටෙලිවිෂන් එක උදේ ඉඳලා හැන්දා වෙනකම් බලන. පත්‍රේ පිටු මදි ලියන්න. රේඩියෝ එක උදේ ඉඳලා හැන්දා නම් රට දිහා බලනකොට කොහෙද යන්නේ? මොකක්ද තියෙනව පැටලෙන්නේ. ඒ නිසා අපි සාසනය කරමු. අභ්‍යන්තර සාසනය, බාහිර සාසනය කරමු. මොකක්ද හොඳට මතක තියාගන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. කවුරුත් අවිලට උනන්දු කරන්න ඕනේ නැහැ. කලේ අංග සම්පූර්ණ හේතු සම්පාදනය කරන බල අපේක්ෂාවෙන්තර වෙන විදිහට කියනවා අපි හරියටම කාලසටහන කරනවා. කාටවත් බය නෙවෙයි. කාලසටහන කරාට කිසිසේත්ම මට මේ අර ඥානෙ ලැබේවා මේ ධ්‍යානෙ ලැබේවා කියලා අපේක්ෂා එනවා ඒක දන්නවා නමුත් ඒක නින්දා කළ පැත්තක දාන හේතු සම්පාදනය කරනවා නම් මම කියනවා එකක් මේකෙන් බර මම අමාර කරනවා ඒ මාස නිවන් නොදැක්කත් නිවන් දැක්කට නිවිති සතුටයට ලැබෙනවා විචාශීල දිනා මේ වෙනකොට කැප කරලා තියෙන හැම දෙයක්ම මෙන්න මේ දර්ශනයේදී ආරලා බලන්න බල්ල වැඩ කරන යනකොට හේතු සම්පාදනයකින් අපි ඉස්සදීම යදවම යොදලා ඵල අපේක්ෂාව කියන ගතිය අයින් කරපු ගමන් අර බුදුහාමුදුරන්ගේ තියෙන බුදු ඥාන ධර්මයේ තියෙන ඒ ගුණ සංඝයාගේ තියෙන ගුණ සියල්ලගෙම තමන් ආර්ය වෙන්න පටන් ගන්නවා නිවන් දැක්ක කෙනෙක් වගේ ඒ සතුට පිරිච්ච ගතිය